ඒ නිසා සත්පුරුෂයෝ මොකද කරන්නේ? නුවණැත්තෝ මොකද කරන්නේ? ඒ සත්පුරුෂ ධර්මය හමුණාට පස්සේ ඒ සත්පුරුෂ ධර්මයේ හික්මිලා රාග දේශ මොහ ප්‍රහාණය කළ සැබෑම සත්පුරුෂයන් බවට පත් වෙනවා. වර්තමාන සමාජයේ දිහාට හැරිලා බැලුවට පස්සේ අපේ පින්නතුන්ට දැනෙන ඇති මොනතරම් මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි අදහස් ධර්මයේ වේශයෙන් එන අධර්මයන් මේ ලෝකයේ තුල ශීඝ්‍රයෙන් පැතිරෙනවාද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්ත ස්වභාවයෙන් යුක්ත කරවිලටයක් පැලකලාට පස්සේ ඒ චිත්ත ස්වභාවයෙන් යුක්ත කරවිලටේ හේතු වෙලා යම්කිසි දැල්ලක් එනවනම් ඒ එන හැම දැල්ලක්ම චිත්තයි. යම් නටුවක් සකස් වෙනවනම් ඒවත් චිත්තයි. යම් මලක් සකස් වෙනවා නම් ඒවත් චිත්තයි. ඒ මල් හේතු වෙලා පල හට ගන්නවා නම් ඒ පලත් චිත්තයි. යම් කිසි ආකාරයකින් චිත්ත කරගින හෝ කොහොඹ බීජයක් පැලකලාට පස්සේ එතෙන් සිට ඒක හේතු වෙලා සකස් වෙන හැම දෙයකම චිත්ත රසයේ ස්වභාව කොට තියෙනවා වගේ. ධර්මයෙන් කියලා යම් කිසි කෙනෙක් අධර්මයක් සමාදන් වුණොත් සම්මාදිට්ඨිය කියලා යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටික අදහස් සමාදන් වුණොත් එතෙන් සිට එයාගේ ජීවිතයේ සියලුම සංකල්පන මිත්‍යා දෘෂ්ටිකයි. එතෙන් සිට එයාගේ සියලුම ඇවතුම් පැවතුම් වචන පවා මිත්‍යා දෘෂ්ටිකයි. ඉතින් අන්න ඒ වගේ භයානක වැඩ පිළිලක් තමයි මේ ධර්මයේ වේචයෙන් වෙන අධර්මය අල්ල ගැනීම කියන්නේ. සම්මාදිට්ඨියේ වේචයෙන් වෙන මිත්‍යා දෘෂ්ටි අල්ල ගැනීම කියලා කියන්නේ. එහෙම නොවෙන්න නම් ධර්මයේ වේශයෙන් වෙන අධර්මයට අහු වෙන්නේ නැතුව සම්මාදිට්ඨියේ වේශයෙන් වෙන මිත්‍යා දෘෂ්ටියට අහු වෙන්නේ නැතුව කෙනෙක් නොසැලී බුද්ධ වචනේම හික්මෙන්න නම් එයා මනාව බුද්ධ වචනය හදාරන්න ඕනේ. මේ සූත්‍ර ධර්ම විවරණ තුලින් අපේ පින්තුන් දන්නවා දෛනිකව බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඉතාම වටින සූත්‍ර ධර්මයක් මජ්ක්‍ධිම නිකායේ මේ කාලේ කතා වෙන්නේ ඉතින් දෛනිකව ඒ සූත්‍ර ධර්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. එතකොට අද දවසේ අපට දේශනා කරන්නට ලැබුණේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මූල පරියාය වර්ගයේ තියෙනවා වතීන සූත්‍රයක්. කෙලස් ගැන කතා කරපු එහෙම නැත්නම් නිකලස් භාවය ගැන කතා කරපු කෙලෙස් ගැන සහ නිකලස් භාවය ගැන කතා කරපු ලස්සන සූත්‍රයක් මේ සූත්‍රය. මේ සූත්‍ර ධර්මයේ නම අනංගම. සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මහා මොග්ගල්ලාණන් වහන්සේ අතර සිද්ධ වෙච්ච අපූර්ව ධර්ම සාකච්ඡාවක් තමයි මේ අනංගන සූත්‍රය කියලා එදා ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරද්දී මහරහතන් වහන්සේලා සංග්‍රහ කරලා තියෙන්නේ. එදා ජේතවනාරාමේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩ වාසය කරද්දී සාරිපුත්තයන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේ හමු වෙලා දහම් පිළිසඳරකට මුල පුරනවා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝමේ ආවසෝ පුග්ගලා සන්තෝ සම්විජ්ජමානා ලෝකස්මි ඇවැත්නි මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකේ විද්‍යාමාන වෙනවා. දැන් මේ ලෝකයේ තුල මේ මනුස්ස ලෝකයේ තුල පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යාමාන වෙනවා. කවුද පුද්ගලයෝ හතර දෙනා? සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා ඔන පළවෙනි පුද්ගලයා. කෙලෙස් ඇතිමුත් ඒ බැව් නොදත් පුද්ගලයා. මේ කෙලස් කියන වචනෙට සාරිපුත්‍රයන් වහන්සේ පාවිච්චි කරන්නේ අංගන කියලා. එතකොට අනංගන කියන්නේ කෙලස් රහිත කියන එක, අංගන කියන්නේ කෙලස් රහිත කියන එක. එතකොට සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරනවා මොග්ගල්ලාණන් වහන්සේට මේ ලෝකේ ඉන්න පුද්ගල හතරෙන් එකක් තමයි කෙලෙස් ඇතිමුත් ඒ බව නොදත් පුද්ගලයා. සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරනවා පින්නති යම්සි පුද්ගලයෙක් කඩවීදියේකට යනවා. කඩවීදියේකට ගිහිල්ලා මොකද කරන්නේ? දූවිලි බැඳුණු රන් භාජනයක් නිවසට අරගෙන එනවා. දූවිලි බැඳුණු රන් භාජනයක් නිවසට අරගෙන එනවා. නිවසට අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ මෙයා? මේක දෛනිකව පිරිසුදු කිරීමක් කරන්න තුව. දූවිලි බැඳුණු රන් භාජනයක් ගෙදරට ගෙනල්ලා ඒක දෛනිකව පිරිසිදු කරන්නේ නැතුව මොකද කරන්නේ? කොහේ හරි තැනක තැම්පත් කරලා කියනවා. එතකොට ඒක ගේන කොටත් දූවිලි සහිතයි, තියෙන කොටත් ගෙදර දූවිලි සහිතයි. සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරනවා මේ පළවෙනි පුද්ගල වර්ගෙත් ඒ වගේ කියලා. කෙලෙස් ඇතිමුත් ඒ බව නොදත් පුද්ගලයා හරියට දූවිලි බැඳුණු වාදනයක් ගෙදර ගෙනල්ලා දූවිලි සහිතව කියනවා. ඒ කියන්නේ පින්නත්ටි මේ පින්නතුන්ටත් මේ සමාජය තුළ එහෙම හමු වෙලා ඇති අපි දන්නවා අපේ උත්පත්ති සිද්ධ වෙන්නේ සංසාරගත කර්ම වේගයන්ට අනුකූලව. සංසාර ජීවිතයේදී කුසල් කුසලයක් කිරීම තුළ කුසල ධර්මයන් කිරීම තුළ යම් කිසි කෙනෙකුට මනුෂ්‍ය ජීවිතය ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන මනුෂ්‍ය ජීවිතේ විවිධයි. දැන් මේ පිළිතුරු අහලා තියෙන නේද? මනුස්ස දේව, මනුස්ස പ്രേත, මනුස්ස තිරස්ථාන, මනුස්ස මනුස්ස. මේ ලෝකේ ඉන්නවා මනුස්ස දේව, මනුස්ස තිරස්ථාන, මනුස්ස പ്രേත, මනුස්ස මනුස්ස කියලා මනුස්ස ස්වභාවයන් හතරක්. මෙන්න මේ හතර තුල ඉන්නවා උප්පත්තියෙම සමහර අය මනුස්ස പ്രേත. අදීන් සාසාවන්ගේ යුක්තයි. සමහර අය මනුෂ්‍ය තිරස්ථාන. හරීම ක්‍රෝධ බහුලයි. අන්න වගේ තමයි මේ සාරිපුත්යන් වහන්සේ මේ විග්‍රහ කරන පළවෙනි පුද්ගල වර්ගය. හරියට රම් වාදනයක්, අපිරිසිදු වෙච්ච වාදනයක් නිවසට ගෙනා වගේ තමයි මේ උප්පත්තිය කියන එක. ඊළඟට ඒක තියෙන්නේ කුණු දූලි සහිතව. කිසි පිරිසිදු කිරීමක් නැහැ. අන්න වගේ තමයි අර අපිරිසිදු හිත් ඇති වෙන ස්වභාවයෙන් ඉපදිලා ඒ ස්වභාවයෙන්ම මේ ලෝකයේ තුල ජීවත් වෙලා ඉන්නවා. මනුස්ස പ്രേත වගේ, මනුස්ස තිරස්ථාන වගේ කෙලෙස් සහගතව මේ ලෝකයේ තුල ජීවත් වෙලා ඉන්නවා. සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා අන්නේ විදියට ජීවත් වෙලා කාලක්‍රියා කරන්නේ මේ ලෝකයේ තුල ඉන්නවා. ඊළඟට දේශනා කරනවා මේ ලෝකේ ඉන්නවා කෙලෙස් ඇතිමුත් ඒ බව දත් පුද්ගලයා. කෙලෙස් ඇතිමුත් ඒ බව දක්පුද්ගලයා කියලා කියන්නේ පින්නක්දී මේ සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා ඔන්න දූවිලිපදීගේ රම්භාජනයන් ගෙදරට ගේනවා ගෙදරට ගෙනාලා මෙයා මොකද කරන්නේ මේ දූවිලි වැදුණු කෙලෙස් රම්භාජනය මෙයා පිරිසිදු කරනවා අන්‍යයන්ට මේ ලෝකයේට උප්පත්තිය ලැබනවා මනුෂ්‍ය പ്രേත මනුෂ්‍ය තිරස්කාන ගති පැතුම් තියෙනයි උපදිනවා. ඉපදුනාට පස්සේ යාළ ළඟ අධීත කෑදරකම්, ඔය මනුෂ්‍ය ප්‍රේත කියන ලක්ෂණ, මනුෂ්‍ය තිරස්කාන කියන දැඩි දේශකාරී ගති පැතුම් එහෙම යාළගේ ජීවිතේ තියෙනවා. කාලයාගේ ඇවෑමෙන් මෙයාලට සත්පුරුෂයන්ගේ ධර්මය ඇහෙනවා. සත්පුරුෂයන්ගේ ධර්මය ඇහෙනකොට මොකද වෙන්නේ? ඔන්න මෙයාලට සිහි උපදිනවා. සිහි උපදිනා මොකද කරන්නේ? අන්නර තමන්ගේ ජීවිතයේ තියෙන මනුෂ්‍ය പ്രേත ස්වභාවයන් බැහැර කරන්න පටන් ගන්න ධර්මයේ තුලින්. මනුෂ්‍ය දිරස්ථාන ගති පැතුම් ප්‍රහාණය කරන්න පටන් ගන්නවා ධර්මයේ තුලින්. එතකොට එයාගේ කාලසියාවසවත් මරණය යහපත් වෙනවා. දැන් බලන්න පළවෙනි කොටාශය මේ සමාජය තුල එහෙම ඉන්නවා පිළිතුරු දැනිලාති. උප්පත්තියෙන්ම මනුෂ්‍ය പ്രേත මනුෂ්‍ය දිරස්ථාන ජීවිතය අරගෙන යන්නේ මනුස්සකරේට මනුස්ස තිරස්ථාන විදියට. එහෙම අරගෙන ගිහින් බැරිද යනවා. හරියට දූවිලි බඳුන රන් වාදනයක් ගෙදර ගෙනල්ලා දූවිලි වැඩි වැඩිම තියනවා. දෙවෙනි කණ්ඩායම කොහොමද? උපදිනවා මනුස්ස පෙරේත මනුස්ස තිරස්ථාන වගේ. හැබැයි මෙයාලා මැරෙන්නේ මෙයාලා ජීවත් වෙන්නේ මනුස්ස පෙරේත මනුස්ස තිරස්ථාන වශයෙන් නෙවෙයි. මෙයාලා ඒ තමන්ගේ ජීවිතයේ තියෙන ඒ වැරදි මනෝභාවයන් තේරුම් අරගෙන අන්නේ මනෝභාවයන් දුරු කරමින් මනුස්ස ප්‍රේත මනුස්ස තිරස්ථාන ගතිපැතුම් දුරු කරමින් හරියට ගෙදරට ගෙනාපු දූවිලි බැඳිච්ච රම්භාජනේ පිරිසිදු කරගෙන තියාගන්නවා වගේ මෙයාලා පිරිසිදු හිතින් ජීවත් වෙනවා. සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා ඇවැත්නි මේ පුද්ගල කණ්ඩායම් දෙකෙන් දෙවෙනි කණ්ඩායම ශ්‍රේෂ්ඨයි කියනවා. ඒ කියන්නේ කෙලෙස් සහගතව ඉපදිලා කෙලෙස් සහගතව ජීවත් වෙන කෙනාට වඩා කෙලෙස් සහගත විපතිලා සද්ධර්මයක් ශ්‍රවණාදී සිදු කරලා බණ භාවනා කරලා ඒ කෙලෙස් දුරු කරන යටපත් කරන පුද්ගලයා ශ්‍රේෂ්ඨයි කියනවා. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා එවත්නි තුන්වෙනි පිරිස තුන්වෙනි කණ්ඩායම තුන්වෙනි කණ්ඩායම සඳහන් කරනවා කෙලෙස් නැතිබුත් ඒ බව නොදත් පුද්ගලයෝ ඉන්නවා. කෙලෙස් නැතිමුත් ඒ බව නොදත් පුද්ගලයෝ. දැන් සමහර අය ඉන්නවා මේ පිළිබඳව දැකලා දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා උප්පත්තියෙන්ම මේ දරුවෝ හරීම නිර්ලෝභී ඇවතුම් පැවතුම් තියෙන්නේ. ඒ කියන්නේ Tamanta යමක් කන්න ලැබුණාට පස්සේ ඒක දෙනවා, Tamanගේ සෙල්ලම් බඩුව යාළුවන්ට දෙනවා. හරීම නිර්ලෝභී. ඒ කියන්නේ සමහර අය උප්පත්තිය ලබනවා මනුස්ස දේව වගේ, මනුස්ස මනුස්ස වගේ. උප්පත්තියෙන්ම අපේ සමහර දරුවෝ ඉන්නවා හරීම මේ දයාව කරුණාව තියෙන මනුස්ස දේව වර්ග පිට පැවතුම්, මනුස්ස මනුස්ස හරීම මේ සතා සීකාර පවා කරුණාවෙන් කටයුතු කරනවා. හැබැයි කාලයයි යවැවෙන් මොකද වෙන්නේ? මෙයාලා මෙයාලගේ මේ වටිනකම තේරුම් ගන්නෑ. තමන්ගේ ජීවිතයේ තියෙන ඒ මනුස්ස දේව මනුස්ස මනුස්ස ගති ලක්ෂණ තේරුම් ගන්නෑ. මෙයාලා මොකද වෙන්නේ? අසත්පුරු ශාස්ත්‍රයට වැටෙනවා. අසත් ධර්ම ශ්‍රවණයට එකතු වෙනවා. එකතු වෙලා මොකද කරන්නේ? අන්න මනුස්ස දේව ස්වභාවයෙන් මනුස්ස ප්‍රේත ගතිය දෙනවා මේ මනුස්ස ලෝකෙට. මනුස්ස මනුස්ස ස්වභාවයෙන් මනුස්ස තිරස්ථාන ගතියට යනවා. එතකොට බලන්න පිරිසිදු හිතැත්තෝම ඉපදිලා ඒ පිරිසිදු හිත අපිරිසිදු කරගන්නවා. දැන් අර බුද්ධ කාලේ හිටපු මහදන සිටුවරයත් එහෙමයි. එයා ඊටාම ගුණයහපත් විදිහට ජීවත් වුණා අම්මා තාත්තා ළඟ. හැබැයි අම්මා තාත්තා මිය ගියාට පස්සේ අසත්පුරුෂයෝ නිසා මොකද උනේ? සූදුවටත් බැහැ වුණා. මත්නටත් බැහැ වුණා. ඊළඟට ජීවිතේ අවසාන කාලේ මහමග යන යාචකයෝ දෙන්නෙක් වගේ තමයි නෝනයි මේ මහත්ය නැත්නම් මේ සිටුවරයයි සිටුවරිය ජීවත් වෙලා මේ පරලෝකයේ. සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරනවා හරියට පිරිසිදු රන් භාජනයක් ගෙනල්ලා. මේ භාජනේ පැත්තකට දාලා තියෙනවා. දූවිලි වැදෙනවා. අපිරිසිදු වෙනවා. අන්න ඒ වගේ මේ සමාජේ ඉන්නවා. උත්පත්තියෙන් මනුෂ්‍ය දේව, මනුෂ්‍ය මනුෂ්‍ය වගේ. හරියම ගුණ යහපත්කම් තියෙනවා. කාලය ගෑවෙන්නේ මොකද වෙන්නේ? අපේ සමහර දෙමව්පියෝ කියන්නේ කොච්චර හොඳට හිටියද අපේ පුතා ඉස්සර මොනවා වුණත් දන්නේ කොච්චර හොඳට හිටපු කෙල්ලක්ද මගේ දුව මොනවා වුණත් දන්නේ අන්න බලන්න ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ තාම ගුණයාපත් ස්වභාවයන් තිබ්බා හැබැයි ඒක තේරුම් ගත්තේ නැහැ තේරුම් ගත්තේ නැහැ පිරිහිලා ගියා. හරියට කෙලෙස් නැතිමුත් ඒ බව නොදත් පුද්ගලයා කියලා සාරිපුත්යන් වහන්සේ කණ්ඩායම විග්‍රහ කරනවා. ඊළඟට සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා කෙලෙස් නැතිමුත් ඒ ගැන දක් පුද්ගලයා කෙලෙස් නැතිමුත් ඒ ගැන දක්පුද්ගලයා කියලා කියන්නේ මේ සමාජයේ ඉන්නවා ඊටාම ගුණ යහපත් උප්පත්ති ලැබනවා. උප්පත්තියම මනුස්ස මනුස්ස මනුස්ස දේව වගේ. දෙවි කෙනෙක් වගේ හොඳ මනුස්ස ගුණ ධර්ම තියෙන කෙනෙක් වගේ ජීවත් වෙනවා. මෙයා මෙයාගේ වටිනකම තේරුම් ගන්නවා. එයා තේරුම් ගන්න මමයි තේ සහගත කෙනෙක් මේක මම රැක ගන්න ඕන. මං කරුණාවන්ත කෙනෙක් මම මේක රැක ගන්න ඕන. මගේ අතින් ප්‍රාණඝාත වෙන්නේ නැහැ. මම මේක රැක ගන්න ඕන. මම බොරු කියන්නේ නැති කෙනෙක් මම කවදාවත් බොරු කියන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. බලන්න තමන්ගේ ජීවිතයේ තියෙන වටිනාකම තේරුම් ගන්න. එතකොට එයාලා මනුෂ්‍ය මනුෂ්‍ය වශයෙන් උත්පත්ති ලැබන මනුෂ්‍ය මනුෂ්‍ය වශයෙන් ජීවිතය අරගෙන යනවා. පිළිහෙම දෙන්නේ නැහැ. මනුෂ්‍ය දේව වශයෙන් උත්පත්ති ලැබන මනුෂ්‍ය දේව වශයෙන්ම ජීවිතය අරගෙන යනවා. එතකොට එයාලා මේ මරණය එයාලගේ කාලක්‍රියාව මොකද වෙන්නේ? ඉතාම යහපත්. හරියට මොග්ග සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා පිරිසිදු රන් භාජනයක් ගෙනල්ලා ඒ රන් භාජනේ පිරිසිදු කර කර පිරිසිදු කර කර කුළුදුවිලි වැඩෙන දෙන්නේ නැතුව පරිස්සම් කර ගන්නවා වගේ කියලා. පිරිසිදු රන් භාජනයක් ගෙනල්ලා කුළුදුවිලි වැඩෙන දෙ නැතුව පරිස්සම් කර ගන්නවා වගේ කියලා. ඊළඟට සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා මේ පළවෙනි කණ්ඩායම, දෙවෙනි කණ්ඩායම, තුන්වෙනි කණ්ඩායම, හතරවෙනි කණ්ඩායම කියලා කණ්ඩායම් හතරක් ගැන කතා කළානේ. මෙතනින් පළවෙනි කණ්ඩායම කියන්නේ කෙලෙස් ඇතිමුත් ඒ බව නොදක් පුද්ගලයා. දෙවෙනි කණ්ඩායම කියන්නේ කෙලෙස් ඇතිමුත් ඒ බව දක් පුද්ගලයා. ඊළඟට තුන්වෙනි කණ්ඩායම කියන්නේ කෙලෙස් ඇතිමුත් ඒ බව නොදක් පුද්ගලයා. ඊළඟට හතරවෙනි කණ්ඩායම කියන්නේ කෙලෙස් නැතිමුත් ඒ ගැන දත් පුද්ගලයා. සාරිපුත්යන් වහන්සේ මොකද सिद्ध කරන්නේ? සඳහන් කරන්නේ මෙන්න මේ විදියට ඇවත්නි මේ සමාජය තුළ මේ ලෝකයේ තුළ කෙලෙස් ඇති සහ කෙලෙස් නැති වශයෙන් පුද්ගල වර්ගීකරණය තියෙනවා කියලා. ඊළඟට සාරිපුත්යන් වහන්සේ මේ විදියට කෙලෙස් ඇති සහ කෙලෙස් නැති වශයෙන් මේ පුද්ගල වර්ගීකරණය सिद्ध කරලා ඊළඟට මොකද කරන්නේ මේ කෙලෙස් ධර්ම භික්ෂූන් වහන්සේ නමකගේ හිතේ වැඩ කරන ආකාරය පිළිබඳව විග්‍රහ කරනවා. කෙලෙස් ඇති නැති පුද්ගල වර්ගීකරණය කරලා ඊළඟට සාරිපුත්යන් වහන්සේ මොකද කරන්නේ මහා මොග්ගල්ලාණන් වහන්සේට විග්‍රහ කරනවා මේ කෙලෙස් ධර්ම තියෙන භික්ෂූන් වහන්සේලා සහ කෙලෙස් ධර්ම නැති භික්ෂූන් වහන්සේලාට මේ කාරණා හතර ගලපලා බලන්න සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා මේ අංගලෙහිවත් මේ කෙලෙස් භික්ෂුන් වහන්සේ නමකේ ජීවිතේ වැඩ කරන හැටි. ඔන්න යම්කිසි භික්ෂුවක් ඉන්නවා වැරදි සිද්ධ වෙනවා. ඒ වැරදි වලට ශාසනය කතා කරන්නේ ආපත්‍ති. එහෙම නැත්නම් ඇලත් කියලා කියනවා. ආපත්‍ති, ඇලත් කියලා කියනවා. ඔන්න යම්කිසි භික්ෂුවක් භික්ෂුවක් ඉන්නවා මේ භික්ෂුවකින් සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා වැරද්දක් වෙනවා. සාමාන්‍ය මේ වැරද්දක් වුණාට පස්සේ උපසම්පන්න ස්වාමීන් වහන්සේලා ඇරත් දෙසා ගැනීම කියන කාරණාවක් සිද්ධ වෙනවා කියලා අපි පිළිතුරු දන්නවා. තවත් උපසම්පන්න විසුණු වහන්සේ නමක් ළඟට හෝ විසුණු වහන්සේලා පිරිසක් ඉන්න තැන හෝ මොකද සිද්ධ කරන්නේ තමන්ගේ ඇලත තමන්ගේ වරද ආරෝචනයේවත් ප්‍රකාශය කරනවා. මගේ අතින් මෙහෙම වරදක් වුණා කියලා. බලන්න මේ අංගන සහිත අංගන සහිත කෙලෙස් සහිත යම්කිසි භික්ෂුවක් ඉන්නවා නම් මේ සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා ඒ භික්ෂුවට ඇති වෙන ආසාවක්. අනේ මේ වරද අනිත් භික්ෂුන් වහන්සේලා දන්නේ නැත්නම් කොච්චර හොඳද කියලා. එයාට ඇති වෙන කැමැත්තක් ලාමක ආසාවක් මගේ අතින් වරදක් වුණා. අනේ මේ වරද කාටවත් ආරංචි වෙන්නේ නැත්නම් කොච්චර හොඳද කියලා. දැන් සමාජෙත් එහෙම දෙයක් තියෙනවනේ. සමාජය තුලත් සමාජයේ ජීවත් වෙන අය ඉන්නවා. එයාලගටින් වරදක් වෙනකොට වරදක් වුණාට පස්සේ අම්ම දැනගන්නවට කැමති නෑ, තාත්තා දැනගන්නවට කැමති නෑ, දරුවෝ දැනගන්නවට කැමති නෑ, යහළ මිත්‍රාදීන් දැනගන්නවට කැමති නෑ. ඒක ලාමක ඉච්ඡාවක් කියලා කියන්නේ. මගේ වැරදි කවුරුවත් දැනගන්න හොඳ නෑ කියලා හිතනවා නම් ලාමක ආශාවක් කියන එක. ඊළඟට සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා දැන් යමෙක් මේක දැනගත්තොත් ආන්න එතකොට මේ වික්ෂුවට මොකද වෙන්නේ? කේන්ති යනවා. දැන් මේ මගේ වරද කවුරුත් දැනගන්න හොඳ නෑ කියලා ඉස්සෙල්ලා කැමැත්තෙන් හිටියනේ. ඊළඟට යම් කිසි කෙනෙක් දැනගත්ත ගමන් මොකද මේ වික්ෂුව කුපිත වෙනවා. දැන් හරි තරහයි මගේ වරද මෙයාලා මේ හාමුදුරන් වහන්සේලා දැනගත්තා කියලා. එතකොට එතන තියෙන්නේ අකමැත්ත. ඒකත් අංගද කියනවා. ඒකත් කෙලෙස් ධර්මයක් කියනවා. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා තවත් භික්ෂුවක් ඉන්න භික්ෂුව හිතනවා මගේ වැරදි සංගයාගේ මැදදී චෝදනා කරන්න හොඳ නැහැ. සංගයාගේ මැදදී මගේ වරද පෙන්වන්න හොඳ නැහැ. රහසිගතව මගේ වරද පෙන්වන්න ඕනේ. දැන් සමාජෙත් එහෙම සමහර අය ඉන්නවනේ. පිරිස මැද වරද පෙන්වන්නට කැමති නැහැ. දරුවෝ ඉස්සරහා වරද පෙන්වන්නට කැමති නැහැ. අම්මා තාත්තා ඉස්සරහා වැරදි පෙන්වන්නට කැමති නැහැ. සාමියා ඉදිරියේ හෝ භාර්යාව ඉදිරියේ හෝ වැරදි පෙන්වන්නට කැමති නැහැ. ඒක ලාමක ඉච්ඡාවක්. ලාමක ආසාවක්. මගේ වැරදි පිරිසමද කියන්න හොඳ නෑ කියලා ආසාවක් ඇති වෙනවා. ඒකත් අංගනයක්. ඒකත් කෙලෙස් ධර්මයක්. ඊළඟට සාරිපුත්තන් වහන්සේ දේශනා කරන මේක පිරිසමද කිව්වොත් මොකද වෙන්නේ? ආන්නේ වික්ෂුවට කේන්ති යනවා. පිරිස මැද මාව පහතර දැම්මා. පිරිස මැද මගේ වැරදි පෙන්නුවා. පිරිස මැද මාව ලැජ්ජාහාරපත් කළා කියලා කුපිත වෙනවා. ඒ කියන්නේ අංගනයක්. ඒතර කියන්නේ කෙලෙස් ධර්මයක්. ඊළඟට සඳහන් කරනවා සාරිපුත්‍රයන් වහන්සේ යම් කිසි භික්ෂුවක් ඉන්නවා ඇවත් නැති භික්ෂුවක් මිස ඇවත් තිබෙන භික්ෂුවක් චෝදනා නොකරේ නම් යහපති කියලා හිතනවා. ඒ කියන්නේ වැරදි වෙච්ච භික්ෂුවක් නෙමෙයි. වැරදි වෙලා නැති භික්ෂුවක් මට වරද පෙන්වනවා නම් හොඳයි. වැරදි වෙච්ච භික්ෂුවක් නෙමෙයි වැරදි වෙලා නැති භික්ෂුවක් මට වැරදි පෙන්වනවා හොඳයි කියලා කැමැත්තක් උපදිනවා. ඒක ලාමක ආසාවක්. ඊළඟට සඳහන් කරනවා යම් කිසි අවස්ථාවක වැරද්දක් තියෙන කෙනෙක් Tamanට වැරද පෙන්නුත් ඔන්න තරහ යනවා. මෙයා මෙයාගේ තියාගෙන එනවා මට උගන්වන්න කියලා කේන්ති යනවා. එතකොට එතනදී අංගණය. එතනත් ක්ලේශ ධර්මයක්. ඊළඟට බලන්න අපේ හිතවල ඇති වෙන මනෝභාවයෙන් දැන් බලන්න පළවෙනි එක අනිත් අය මගේ වැරදි දකින්න නැත්නම් හොඳයි කියලා ආශාවල් තියෙනවා. ඒක කෙලස් ධර්මයක්. අනිත් අය තමන්ගේ වැරදි දැනගත්තම කුපිත වෙනවා. ඒකත් කෙලස් ධර්මයක්. ඊළඟට පිරිසමග චෝදනා කරන්නේ නැත්නම් මට හොඳයි මං කැමතියි කියලා ලාමක ආසාවක් උපදිනවා. පිරිසමග ඒ වරද පෙන්නුවොත් කුපිත වෙනවා. ඒකත් කෙලස් ධර්මයක්. ඊළඟට වැරදි නැති කෙනෙක් මට වැරදි පෙන්වනවා හොඳයි කියලා කැමැත්තක් ඇති වෙනවා. ඒකත් ලාමක ආසාවක්. වැරදි කියන කෙනෙක් Tamanට වරදක් වෙන හොඳටම කේන්ති වෙනවා. ඉතින් අපි පිට තුන් දන්නවා කියන කේන්ති කියලා පස්සේ ඒක එතනින් අවසන් වෙන්නේ හරි පංගල මේ ඕව ගැන හිත හිත හිත හිත නැවත නැවත නැවත නැවත වෛල්‍ය මානසිකාර පවත්තමින් අකුසල් කෙලස් ධර්ම අංගන ඉපදෙනවා. ඊළඟට සඳහන් කරන සාරිපුත්යන් වහන්සේ දැන් යම් භික්ෂුවකට හිතනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී මාත් එක්ක විමස විමසේක සිද්ධ කරනවා නම් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන වැඩිපුර මාත් එක්කම කතා කරන්න ඕන. මගෙන්ම විමසන්න ඕන කියලා ආශාවක් වෙනවා. ඒකත් කෙලෙස් ධර්මයක්. ඊළඟට සඳහන් කරනවා දැන් වෙනත් භික්ෂුන් වහන්සේ නමකගෙන් බුදුරජාණන් වහන්සේ විමසීමස ධර්ම දේශනා කළොත් මොකද වෙන්නේ? මේ හාමුදුරන් වහන්සේට හරිම කේන්ති. ඇත්තට ඒ වගේ සංකල්ප අපේ සමාජයේ ඕන තරම් තියෙන්න පුළුවන්. රැස්වීමකට ගියාට පස්සේ ආයතනය තුල හරි නැත්නම් වෙනත් සම්පි සමාගමක හරි සමහරට බණ දේශනාවකදී හරි ඒ සාමින් වහන්සේ හෝ ඒ ආයතන ප්‍රධානියා හෝ ඒ ඒ ඒ ඒ රැස්වීම ආදීෙහි වැඩිපුර අවධානයක් මත යොමු කළොත් හොඳයි කියලා ආසාවල තියෙන පුළුවන්. ඒක ඒ අවධානය වෙන කෙනෙකුට ගියොත් මොකද වෙන්නේ? ඔන්න මූණ නරක් කරගන්නවා. තුෂ්ණින් බූත වෙලා ඉන්නවා. නොසුකුතෙන් ඉන්නවා. ඒක කෙලස් ධර්මයක්. එතකොට බලන්න මේවට කියන්නේ අංගන කියලා. කෙලස් ඊළඟට සාරිපුත්තන් වහන්සේ දේශනා කරනවා දැන් භික්ෂුන් වහන්සේ නමක් හිතනවා දැන් උදේ දින්දපාත යන්න දැන් සංඝයා වහන්සේලා සූදානම් වෙනකොට ඉස්සෙල්ලාම පිළිසිගා වඩින සංඝ සංඝ පිරිසේ ඉස්සෙල්ලාම මම යනවා නම් කොච්චර හොඳද? ලාභ කාසාවල් ඒවා. ඉතින් මොකද වෙන්නේ? අනේ එතන ඉන්න වෙනස් ස්වාමීන් වහන්සේ නමක් දින්දපාත චාරිකාවේ යද්දී පෙරමුණ ගන්නවා. මෙන්න මොකද වෙන්නේ? ඊට පස්සේ පාත්‍රය අරගෙන යනවා තමයි කුපුරු කුපුර යන්නේ. එයා තමයි කෙනා අන්න බලන්න. බලන්නේ සාරිපුත්‍රයන් වහන්සේ කොච්චර මනෝභාවයන් ගැන හොඳට මේ කතා බහ කරලා තියෙනවද? පින්දපාතේ යද්දී මට ඉස්සරහාම යන්න දෙන්න ඕනේ දෙනවා නම් කොච්චර හොඳද කියලා ආසාවක් ඇති වෙනවා. ඒක අංගණයක්, කෙලෙස් ධර්මයක්. වෙන භික්ෂුන් වහන්සේ නමකට ඉස්සරහ දුන්නොත් ආ දැන් මට මතක් වෙනවා දැන් ඔය මේ ඇඳිලි පිටිය පැත්තේ පොඩි උත්සවයක් තිබුණා. ඒ උත්සවයට පහන පත්තු කරන්න මේ යම් පිරිසකට ආරාධනා කළා කියලා. ඉතින් මේ ආරාධනා කරාට පස්සේ කොහොම හරි ඒ ගෙනාපු පහනේ තිබ්බ පහන්තර පත්තු කරන්න තිබ්බ දල්ලාන තිබ්බ පහන්තර ප්‍රමාණය අඩු වෙලා එක්කෙනෙකුට දෙන්න වෙලා නැහැ. ඉතින් මෙයා ගෙදර ඇවිල්ලා මොකද කරන්නේ? ගේ පෙරලලා. ඒ කියන්නේ කෑ ගහලා මට පහනපත්තු කරන්න දුන්නේ මම මං කවුද කවුරු කියලා හිතාගෙන ඉන්නේ අරයට තමයි දුන්නේ කියලා අන්න බලන්න. ඒ සමාජය තුළ ඉන්නවා සමහර අය පින්නත් පෙරමුණ ගන්න හරි ආසයි. ඒ පෙරමුණ Taman නැති වෙනකොට මොකද වෙන්නේ? පුදුම කේන්තියක් යන්නේ. ආ යන්නේ ඒ පැත්ත බලාපොරොත්තු. අන්න ඒ වගේ මනෝභාවයන් තියෙන වික්ෂුන් වහන්සේලාත් ඉන්න පුළුවන් කියලා මේ සඳහන් කරන්නේ. පින්දපාතේ යන්න හදනකොට හිතනවා මට පෙරමුණ දෙන්න ඕන. කොච්චර හොඳද එහෙම දුන්නොත්. හැබැයි ලැබෙන්නේ නැහැ කියනවා. ඊළඟට සඳහන් කරනවා ඊළඟට මේ දැන් පින්දපාතේ ගිහිල්ලා ආවට පස්සේ එහෙම නැත්නම් දානෙකට දානෙකටකට ගියාට පස්සේ මට අග්‍රාසනයම ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ එතන තියෙන හොඳම වටිනම මේ ආසනේ මට ලැබෙන්න ඕනේ. අග්‍රෝදකේ මට ලැබෙන්න ඕනේ. අග්‍ර උදක කියලා කියන්නේ හොඳම මේ يعني උදක කියන්නේ පෑන් කියන එකනේ. එතකොට ඒ අග්‍ර උදකේ මට ලැබෙන්න ඕනේ. අග්‍ර පිණ්ඩය. ඒතර ඉස්සෙල්ලාම මට තමයි දන් ටික ලැබෙන්න ඕනේ. බලන්න කොච්චර ලාමක ලැජ්ජාසහගත ආසාවල්ද මේ. දානෙ ගෙදරකට ගියාට පස්සේ නැත්තම් දානශාලාවේදී මෙයා හිතනවා මට මුල් තැන ලැබෙන්න ඕන මට මුල් පුටුව ලැබෙන්න ඕන මට තමයි ඉස්සෙල්ලම දන් ටික බෙදන්න ඕන මට තමයි ඉස්සෙල්ලම පැන් ටික දෙන්න ඕනේ කියලා. ඒක වෙන්නේ ඉතින් මොකද වෙන්නේ? ඒක වෙන භික්ෂුවකට ලැබෙන්නේ. හරිය කේන්ති. බලන්න කොච්චර මේ වගේ දේවල් සමාජේ තියෙනවද? කොච්චර තියෙනවද? එක එකයි එක එක ආසාවල් සහිතව ජීවත් වෙන අරමුණොත් හොඳයි, අරම කළොත් හොඳයි, මට අරම වෙන්න ඕනේ කියලා ඒවා වෙන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? පුදුම කේන්ති මේ ඔක්කොම කෙලෙස්. එතකොට කොච්චර අපි සියුම්ව අපේ ජීවිතය දිහා බලන්න ඕනද කියලා අපින්නම් දැනගන්න පුළුවන් මේ සූත්‍ර හදාරද්දී. ඊළඟට සඳහන් කරන සාරිපුත්‍රයන් වහන්සේ දැන් ඔන්න ආරාමයක භික්ෂුන් වහන්සේ වෙනවා භික්ෂුණීන් වහන්සේ වෙනවා උපාසකය වෙනවා උපාසිකා වෙනවා ඒක භික්ෂුවක් හිතනවා මේ එන භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට උපාසකයන් උපාසිකාවන්ට ධර්මයේ දේශනා කරන්න මට අවස්ථාව ලැබෙන්න ආනාසාවල් උපදිනවා ලාම කිච්ඡා ලාම කාසාවල් උපදිනවා අනේ මොකද වෙන්නේ වෙන සාමින්නාංශේ නමකට තමයි සිවණක් පිළිතර ධර්මය අනුශාසනා කරන්න සංඝයා වහන්සේ යෝජනා කරන්නේ. ඉතින් අර සාමින්නාංශේ ධර්මයේ දේශනා කරද්දී මෙයා මොකද වෙන්නේ? ඉතින් දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා. අතුලාන්තයෙන් කුපුරු ගහ ගහ ඉන්නවා. ඉතින් අපේ පිළිතුර මතක ඇති අර ඒ අටුවාවේ සඳහන් වෙනවා එක ආරාමයක වික්ෂුන් වහන්සේ නමක් රාත්‍රී එළිවර ගාම වෙනකම්ම ධර්ම දේශනා කරනවා. ධර්මයේ දේශනා කරාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ නමක් එක තමයි නැවත උන්වහන්සේගේ ආරාමයට යන්න වෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? යානකම් බයිනවා. අර අනිත් වික්ෂුන් වහන්සේ අර බණ කියපු හාමුදුරනේ බැන බැන බැන බැන බැන බැන යනවා. ඉතින් මේ අටුවාවේ සඳහන් වෙලා තියෙන අන්‍ය වගේ දෙයක් තමයි මේ සඳහන් කරන්නේ. භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා ආරාමයට ඉඳ කිව්වනක් පිරිස පිරිසට බණ කියන මට දෙන්න ඕන. ඉතින් ඒක සිද්ධ නොවෙනකොට කේන්ති යනවා. අංගන කෙලෙස්. ඊළඟට සඳහන් කරනවා භික්ෂුන් වහන්සේලා මට ගරු කරනවා නම් කොච්චර හොඳද? භික්ෂුන් වහන්සේලා මට සත්කාර කරනවා නම් කොච්චර ලාභ කාශාලා. වෙන වික්ෂුවන්ට ඒ ගෞරව සත්කාරට ගියොත් මොකද වෙන්නේ මෙයාට? මේ ශාමින්නාතර හොඳටම කේන්ති යනවා. මේවා පින්නක්ති හුදකලාව විඳින දුක්. මේ ලෝක සත්‍යව බලන්න මේ ඉතින් තමන්ගේ පැත්තෙන් දාලා බලන්න පිළිත් මේ වගේ දේවල් තමන්ගේ ජීවිතේ තියෙනවද කියලා අපි සූඩි සූඩි ආශාවල් හිතේ පුරවගෙන ජීවත් වෙනවා. අරම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන මට තැන ලැබෙන්න ඕන මට ගරු කරන්න ඕන මට ආදරේ ලැබෙන්න ඕන මං ගැන හොයන්න ඕන කියලා මට සත්කාර කරන්න ඕන මට වටිනාකම් දෙන්න ඕන කියලා පුංචි පුංචි ලාමක ආසාවල් වල ජීවත් වෙනවා. ඒව කෙලෙස්. බලන්න ඒව සිද්ධ වෙන්නේ නැතුනොත් මොකද වෙන්නේ? ඒවා වෙන වෙන අයට ලැබුණොත් මොකද වෙන්නේ? අනේ හුදකලාව දැවෙමින්, තැවෙමින්, පිච්චෙමින්, රහසේ අඬමින් කොච්චර එහෙමයි මේ ලෝකින්නවද? ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙම නොවෙන්න. අපි ලාමක ආසාවල් කියලා එන්න හොඳ නැහැ. අපි අභිමානවත් ජීවිතයක්ෝ වෙන්න ඕනේ. ලදරුවෝ විදිහට ජීවත් වෙන්න නරකයි මේ කුංචි කුංචි අරවට ආසාවේ මේවට ආසාවේ හීන ලෝකවලට ඇතුල් වෙමින් හීන ලෝකවල සැරිසරමින් ඔක්කොම ලාමකිච්චා. ඒවට ගරහන්න ඕන පින්නක් අපි. ඒවට නිඳා කරන්න ඕන ඒ ලාමක ආසාවල් වලට. ඊළඟට ඒවා සිද්ධ වෙන්නේ නැති වෙනකොට සහ ඒවා වෙන වෙන අයට ලබනකොට යන්නේ යනකොට ඇතුලාන්තයේ දැවෙනව නම්, තැවෙනව නම්, පිච්චෙනව නම්, රහසේ දුක් විඳිනව නම්, මනනව නම් හිතන්න අපි අපි කොහෙද අපි ඉන්නේ? මමත් හිතන්න ඕන, පිළිගුණ හිතන්න ඕන අපිට එහෙම වෙනවනම් අපි කොහෙද ඉන්නේ? ශාසනයෙන් මොනවද අපි කරගෙන තියෙන්නේ? අපි කොච්චර ධර්මයේ දැනගත්තත්, අභිධර්මයේ දැනගත්තත්, විනය ආදී මේ සූත්‍ර විනය අභිධර්ම මොනවද දැනගත්තත් ඔය වගේ ලාමක ආකාර කියනවනම් අපි කොච්චර ශාසනයේ අඩිය ඉන්නයිද? ඒ ආසාවල් සිද්ධ වෙන්නේ නැතුනට අපිට කේන්ති වෙනවා නම් අපි කොච්චර මේ සාසනේ අඩියේ පතුලේ ඉන්න අයද? අපි එහෙම වෙන්න හොඳ නැහැ. මේ සාරිපුත්යන් වහන්සේ මේ විග්‍රහ කරන්නේ මේ කෙලස් ධර්ම කෙනෙකුගේ ජීවිතේ ඇති වෙන හැටි. ඉතින් ඊළඟට සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා ඉතින් මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක්ගේ ජීවිතවල විවිධ විවිධ ආශාවල් ඇතිලා ඒ ආශාවල් සිද්ධ වෙන්නේ නැති වෙනකොට අතුලාන්තේ කෝපයෙන් වෛරයෙන් කටයුතු කරන ස්වභාවයක් තියෙනවා සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කළේ ඔක්කොම වැටෙන්නේ අංගන කියන ගණයට. ඒ ඔක්කොම වැටෙන්නේ කෙලෙස් සහගත ස්වභාවයන්ට. ඊළඟට සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරනවා යම්කිසි වික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා අරණ්‍යයක. ඒ අරණ්‍ය වාසී විසුන් වහන්සේ පාංශුකූලිකයි. ඒ අරණ්‍ය වාසී විසුන් වහන්සේ පාංශුකූලිකයි කියන්නේ ගිහි අය පූජා කරන සිවුරු පිළිගන්නේ මෙයා සොහොනකට ගිහිලා සොහොනේ තියෙන දිලා යන්නට තියෙන රෙදි කඩවල් අරගෙන තමයි කීවර හදාගන්නේ. ඒවට කියන පාංශුකූල කීවර කියලා. මේකට පුරවන්නේ. ඊළඟ පින්ඩ පාතික. මෙයා ගියක් ගියක් ගාන ගිහිල්ලා පින්ඩ පාති කරගෙන එනවා. ඊළඟට මෙයා ඔය විවිධ දුසාංග පව ආරක්ෂා කරනවා. හැබැයි පින්වත්නි, ඒ අරණ්‍ය වාසී භික්ෂු වහන්සේ ළඟ මේ වගේ ලාමක ආශාවල් තියෙනවා නම් මගේ වැරදි කවුරුත් දකින්න එපා. පිරිස මැද මගේ අඩුපාඩු පෙන්වන්න එපා. ඊළඟට මට මේ මේ විදිහේ තැන් ලැබෙන්න ඕනේ. ඊළඟට මට අනිත් අය ගරු කරන්න ඕනේ. මට අනිත් අය සත්කාර කරන්න ඕනේ කියලා. යම් කිසි විදියකින් එවැනි මනෝභාව සහිත පාංශුකූල චීවර ධර්මයෙන් ඊළඟට පින්ඳ පාතික වෙමින් අරණ්‍ය වාසී වෙමින් ජීවිතයක් ගෙනිච්චත් ඒ ජීවිතේ පහක් වෙනවා. ඒ ජීවිතේ ලාමකයි කියනවා. ඒක හරියට මේ වගේ කියනවා. රන් තැලියක් තියෙනවා. මේ රන් තැලිය දැකලා ගම්වාසීන් මොකද කරන්නේ? ගම්වාසීන් නගරවාසීන් රන් තැලියක් දැකලා දූවගෙන ඇවිල්ලා මේ රන්තලියේ කියන අරිනවා. ඇතුලේ මොනවද තියෙන්නේ? කුණු වෙච්ච බලුකුණක්. එතකොට මොකද වෙන්නේ? කලකිරෙනවා. අප්‍රසාදයටපත් වෙනවා. පිටින්නම් මෙහෙමයි ඇතුළ මෙහෙමයි කියලා. අන්න ඒ වගේ කියන යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් අරණ්‍ය වාසී වුණත්, පින්ඩපාතික වුණත් ඊළඟට අරණ්‍ය වාසී පාංශු කූලික දුතාංගාදී සමාදන් වෙලා ආරක්ෂා කළා. ඇතුලේ ලාමක ආසාවක් තියෙනවා නම් නරක වෙච්ච සර්පකුණක් කියන රාම් කැලි වගේ ජීවිත කියනවා. සාරිපුත් යනවා මේ දේශනා කරන්නේ. ඊළඟට සඳහන් කරනවා හැබැයි සාරිපුත් මේ මොග්ගල්ලාන යම් කිසි වික්ෂුවක් නගරේ ජීවත් වෙනවා. ගමේ ජීවත් වෙනවා. එයා පාංශුකූලික දුතාංග රකින්නෙත් නැහැ. පින්දපාතික දුතාංග රකින්නෙත් නැහැ. එයා කිසිම දුතාංගයක් රකින්නේ නැහැ. හැබැයි මේ වගේ ලාම කාසාවල් නැහැ එයාගේ. එයා මේ ලාමක ආශාව නිසා හටගන්න වෛරී සහගත මනෝභාවයන්ගෙන් නෙවෙයි ජීවත් වෙන්නේ. එයා හරියට රන් තැලියක් ඇතුලේ තියෙන සුවඳ හමන ආහාර වගේ කියනවා. රන් තැලියක් කියනකොට ගම් වාසීන් දුවගෙන ඇවිල්ලා බලන මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ? මෙන්න තියෙනවා සුවඳ හමන හාත්පසින්ම පිනා යන රසවත් ආහාර. එතකොට එයාලට ඒ රන් තැලිය ගැන මොකක්ද තියෙන්නේ? ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. බලන්නකෝ මේක පිස්සුනුත් ඒ වගේ ඇතුළුත් මේක සුවඳ හමන කෑම. අන්න ඒ වගේ කෙන යම් කිසි භික්ෂුවක් ගමේ හිටියත් මේ ගමේ පන්සලේ ඉන්නේ, විහාරේ ඉන්නේ. හැබැයි අර වගේ ලාමක ආසාවල් නෑ. දැන් බලන්න අපේ සමාජයේ අරණ්‍ය වාසී සහ ග්‍රාම වාසී කියලා වික්ෂුන් වහන්සේලා වර්ගීකරණයක් කරගෙන තියෙනවා. අපි හිතමු කවන්නේ නැහැ කියලා එහෙම. කැලේ ඉන්න හින්දා රාම්‍යවාසී කියනවා ගමේ ඉන්න නිසා ග්‍රාමවාසී කියනවා. ඒක කමන්නේ කියන්නේ. නමුත් ඕකේ උත්සාහ ભેදයන් බලනවද නැද්ද? ආරණ්‍ය වාසී හාමුදුරුවෝ මේක විශේෂ ගෞරවයක් දක්වනවා. අනේ උන්වහන්සේලාකින් ගමේ ඉන්න අයනේ. පන්සල් වල හාමුදුරුවනේ කොච්චර එහෙම වැරදි දෘෂ්ටි වල ඉන්නවද? ඉතින් මේ ශාසනය තුල කටයුතු කරද්දී අපිට කොච්චර ගුණවන්ත සිල්වන්ත හාමුදුරුවෝ පන්සල් වල හම්බවල තියෙනවද? අනේ මට නම් හම්බුලා තියෙනවා. එතකොට භික්ෂුව ඉන්නේ අරන්නේද කියන එක නේ වැදගත්. ඔය පින්නතුට මතකද සූත්‍රයක් තියෙනවා නිගජාල කියලා. මේ නිගජාල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි භික්ෂුවක් කැලේකට ගියා කියලා හුදකලා වෙන්නේ කියනවා. යම් කිසි භික්ෂුවක් කැලේකට ගිහිල්ලා තණ්හාවෙන් Taman අතීතයේ අත්දකපු කාමවස්තු ගැන හිත හිතින්නවා නම් එයා මේ හුදකලාවෙන් තරන්නවාසි භික්ෂුවක් නෙමෙයි කියනවා. දැන් භික්ෂුවක් කැලේකට ගිහිල්ලා අනේ ඉතින් ඉස්සර මට මෙහෙම මෙහෙම සත සම්පත් තිබ්බා අනේ මට ඉතින් ඉස්සර මෙහෙම ළමයි හිටියා දැන් ළමයි මොනව කරනවත් දන්නේ අනේ ඉස්සර භාර්යාව මෙහෙමයි අනේ ඉතින් මම මේක ඇදුනාට පස්සේ කාගේ කරගද්ද කාගේ පිහිටක්ද ආරණ්‍ය වාසී ජීවත් වෙමින් අනේ මම ඉතර කොච්චර ගරු නම්බු නාම ලැබුණ කෙනෙක්ද මේ කැලේකට වෙලා ඉන්නේ කියලා අතීතය ගැන අතීතයේ විඳපු දේවල් ගැන හිත හිත තණ්හාවෙන් ඉන්නා නම් එයා හුදකලා වෙච්ච කෙනෙක් නෙවෙයි කියලා නිගජාල කියන සාමින්නාහතර බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අරණ්‍ය වාසී ඉන්නවා කියලා 아무තු ගෞරවයක් කරන්නත් අවශ්‍ය නැහැ. ග්‍රාම වාසී ඉන්නවා කියලා 아무තු ගෞරවයක් කරන්න ඕනේ නැහැ. දෙකේම ඉන්නේ විසුන් වහන්සේලා. ඔබ අපි දෙගොල්ලම තේරුම් ගන්න ඕනේ. ග්‍රාම වාසී වෙන්නේ සාමින්නාහතර, අරණ්‍ය වාසී වෙන්නේ සාමින්නාහතර. ග්‍රාම වාසී වින්නේත් සාමණේරයන් වහන්සේලා උපසම්පදා සාමින්හන්සේලා අරණ්‍ය වාසී වින්නේත් සාමණේර සහ උපසම්පදා සාමින්හන්සේලා ග්‍රාම වාසී වින්නේත් බුද්ධ ශ්‍රාවකෝ අරණ්‍ය වාසී වින්නේත් බුද්ධ ශ්‍රාවකෝ පොදු හැඟීමකට එන්න බෙදන්න යන්න එපා බෙදන්න යන්න එපා මේ සාරිපුත්යන් වහන්සේ දේශනා කරන්නේ අරණ්‍ය වාසී වින්නෝ නම් මේ වගේ පාපී අකුසල සහිතව එයා ඇතුලේ මේ කුණු කුණු කුණු වෙච්ච බලුකුණක් රහිත රන්තලියක් වගේ කියනවා. ඒ වගේම යම්කිසි වික්ෂුන් වහන්සේ නමක් අරණ්‍ය වාසීව හරි වෙන්න පුළුවන්. මේ ලාමක ආසාවල් නැති ඉන්නවනම් එයා සුවඳහමන කැම තියෙන රන්තලියක් වගේ. ග්‍රාම වාසී යම්කිසි වික්ෂුවක් ඉන්නවනම් මේ පාපී ආසාවන් සහිතව එයා එයත් එහෙමයි. බලුකුණක් සහිත රන්තලියක් වගේ. හැබැයි ග්‍රාම වාසී ඉන්නවනම් යම්කිසි වික්ෂුවක් ගුණවත්ත, සිල්වත්ත, පාපී ආසාවල් නැතුව ඒ වික්ෂුව සුවඳහමන ආහාරයත් එක්ක අන්තලියක් හදන. ඒ නිසා පින්නත් ඔබ අපි දන්නේ නෑනේ ඇත්තටම ග්‍රාමවාසී, අරණ්‍ය වාසී, විසුණු ආශ්‍රලක චිත්තසංතාන පරිචිත්ත විඥාන ඥානය අපිට නෑනේ. ඒ නිසා මමේව සංඝෝ කියලා අදහස. මගේ සංඝයා වහන්සේ කියන පොදු හැඟීමෙන් අරණ්‍ය ග්‍රාමවාසී දෙකම එකතු කරලා දකින්න පුරුදු වෙන්න. ඒක තමයි ඇත්තට මේක ලොකු ගුණයක් අපි තුල තියෙන. ඔබ තුල මා තුල ඇති කරගන්න ලොකු ගුණයක් තමයි අරණ්‍ය වාසී, ග්‍රාම වාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙගොල්ල ගැනම ප්‍රසාද චිත්තය ඇති කර ගැනීම. දැන් සමහර අය ඉන්නවා ආයේ ස්වාමීන් වහන්සේ පාවහන් පළවඳ පළඳින්නේ ඒ ස්වාමීන් වහන්සේ පාවහන් පළඳිනවනේ ඕන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ පාවහන් පැලඳුවොත් සිල් ශික්ෂා විඳිනවා කියලා. පාවහන් ආරාමය ඇතුළු උනත් යම්කිසි ගිලන්භාවයක් තියෙනවා නම් ආරාමය ඇතුළු උනත් පාවාම් පළඳින්න පුළුවන් භික්ෂුවට. අපි දුක කකුල් පැනනවා කියලා භික්ෂුන් වහන්සේනේ. එහෙනම් කිසිම ගැටලුවක් නැහැ. පාවාම් පළඳින්න පුළුවන්. යම් කිසි භික්ෂුවක් අපි හිතමු හිතනවා මේ මේ පරිසරයන්ගේ හිතේ ගොඩාක් විස බීජ වලින්මට ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා. පාවාම් පළඳිනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා පාවාම් පැළඳීම නොපැළඳීම තුල එහෙම දකින්න එපා උත්සාහ දෙයක්. අපි හැමතිස්සෙම බලන්න ඕන කොච්චර මෛත්‍රීකාගරද, කරුණාවන්තද, කොච්චර අන් අයගේ දිනුවේදී Taman දිනු වෙනවා වගේ සන්තෝෂ වෙනවද, අටලොඩාම ඉදිරියේ කොච්චර අකම්පිත වෙන්නවද, ප්‍රාණඝාතයෙන් වැළකීලා දින්නේ, තොරකමින් වැළකීලා දින්නේ ආදී වශයෙන් අපි එහෙම හොඳට සීලාදී ගුණධර්ම වලින් යම්කිසි භික්ෂුවක් තේරුම් ගන්නව මිසක් දැන් සමහර අය කියනවා ආයි ස්වාමීන් වහන්සේලා මස් මාළු කන්නේ. මස් මාළු කෑම සීලයක් නෙවෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැහැ මස් මරණ කෑම සීලයට තියෙන නිර්මාංශ ඉන්නවනම් හොඳයි. හොඳයි. නමුත් ඒකෙන්ම විසුන් වහන්සේලාට චරිත සාහිත්‍ය දෙන්න යන්න එපා. ඒ නිසා පින්නකට ගොඩාක් මේ මේ සමාජය තුළ ජීවත් වෙද්දී අපි තු පවුලක අම්ම කෙනෙක් ඉන්නවා. දරුවෝ 10 දෙනෙක් ඉන්නවා කියන්නකෝ. ඒ අම්මට දරුවෝ 10 දෙනා ගැන මොනවගේ හැඟීමක්ද තියෙන්නේ? අනේ මගේ දරුවෝ කියලා හැඟීමක් තියෙනවද? කාගරේ අතේ ඇඟිලි පහක් තියෙනවා. එකක් කොටයි, එකක් දිගයි, එකක් අනික වගේ සමානයි. අතට ඇඟිලි ගත්තට පස්සේ දැන් මහා අපට ඇඟිල්ල කොටයි, මැද ඇඟිල්ල දිගයි, ඊළඟට දෙකත් තියෙන ඇඟිල්ල දෙක සමානයි. එහෙම සුළු ඇඟිල්ල එහෙම තියනවානේ. ඒ වුණාට ඉතින් අපි පහටම සලකනවානේ. එහෙම සාමාන්‍යයෙන් අපිට මේ පහම අපි රැක ගන්නවා. අපිට වටිනවා. අන්‍යයන්ගේ ග්‍රාමවාසී, අරණ්‍යවාසී කියන සමස්ත විශ්ව පරපුරම රැක ගන්න ඕන පින්නන්ති ඔබ අපි දෙගොල්ලම. පින්නතුන්ද කියන්න කලින් අපිත් ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන. අපිත් වර්ග කරන්නේ නැතුව ආ පන්සලේ හාමුදුරුවෝ යා ආරණ්‍ය හාමුදුරුවෝ කියලා එහෙම වර්ග කරන්නේ නැතුව ඉස්සෙල්ලා අපුරුදු වෙන්නත් ඕන. සමස්ත වික්ෂුන් වහන්සේලා දිහා අපේ තියෙන ඇඟිලි දිහා බලනවා වගේ බලන්න. සමස්ත වික්ෂු පරපුර දිහා අම්ම කෙනෙක් දරුවෝ ටිකක් දිහා බලනවා වගේ. එකම හැඟීමෙන් බලන්න. ඉස්සෙල්ලා අපි පටන් ගන්නත් ඕන. ඒ වගේම පින්කුල්ලාගත් ඒ ගුණේ තියෙන්න ඕනේ. ඉතින් ඉතින් මේ සාරිපුත්යන් වහන්සේ මේ දේශනා කරන අනංගන සූත්‍රයේ හදාරද්දී අපිට තේරෙනවා කවදාවත් අපි බාහිර වචන වලින් අපට ඇහෙන සුළු මොහොතක දකින දෙයකින් අපිට කිසිම කෙනෙක් මනින්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට සාරිපුත්යන් වහන්සේ මොකද කරන්නේ? මේ කෙලෙස් සහගත ස්වභාවය සහ කෙලෙස් රහිත ස්වභාවය ගැන විග්‍රහ කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ දේශනාව හොඳට අහගෙන ඉන්නවා මහා මොග්ගල්ලාණන් වහන්සේ. දැන් මොකද්ද සාරිපුත්යන් වහන්සේ දේශනා කළේ? ඔන්න හොඳට මතක තියාගන්න මේ සූත්‍රයේ නම තමයි අනංගන. තියෙන්නේ කොහෙද මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසිකේ මූලපරියාය වර්ගයේ. පස්වෙනි සූත්‍රය අනංගන සූත්‍රය. එතකොට මේ සූත්‍රයේ මොනවද කියන්නේ? අංගන අනංගන. කෙලෙස් සහ කෙලෙස් රහිත ස්වභාවය. සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්නවා කෙලෙස් සහිත පුද්ගලයන් කෙලෙස් තියෙනවා කියලා දන්නේ නැහැ. හරියට සම්භාජනයක් අපිරිසුදු වෙළඳ පළෙන් ගෙනල්ලා ඒ කොහේ පැත්තකට දාලා තියෙන වගේ. කෙලෙස් සහගතව ජීවත් වෙනවා කෙලෙස් තියෙනවා කියලා දන්නේ නැහැ. දෙවෙනි කණ්ඩායම කෙලෙස් සහගතව ජීවත් වෙනවා හැබැයි කෙලෙස් තියෙනවා කියලා දන්නවා. ඒ නිසා මොකද කරන්නේ? බණ අහලා ඒ කෙලෙස් දුරු කරන්න පෙළඹෙනවා. හරියට අපිරිසිදු රම්භාජනයක් ගෙනල්ලා ඒ රම්භාජනය පිරිසිදු කරගෙන තියාගන්නවා වගේ. තුන්වෙනි කණ්ඩායම තමයි කෙලෙස් නැහැ, කෙලෙස් නැහැ කියලා දන්නේ. සමහර අය සංසාරගත කින් වලට, කුසල් වලට ඊටාම් පිරිසිදු හිත සංතානක හිත උපදිනවා. පිරිසුදු චිත්තසංතාන සහිත ඉපදුනත් එයාලට ඒ හිත්වල අගේ තේරෙන්නේ නැති නිසා අසත්පුරුෂ ආශ්‍රවලින් අසත් ධර්ම ආශ්‍රවලින් මොකද වෙන්නේ? එයාලා අපිරිසුදු භාවයට පත් වෙලා කාලක්‍රියා කරනවා. හතරෙනි කණ්ඩායම් සඳහන් කරනවා සමාජය තුළ ඉන්නවා කෙලෙස් නැති ඒ වගේම කෙලෙස් නැහැ කියලා දන්න අය. කෙලෙස් නැති කෙලෙස් නැහැ කියලා දන්න අය. එයාලා හරියට කඩෙන් ගෙනාව පිරිසිදු සම්භාජනයේ පිරිසුදුවම තියාගන්නවා වගේ. අර තමන් කෙලෙස් නැති කෙනෙක් කියලා ගන්න කෙනා මොකද කරන්නේ? නැවත කෙලෙස් උපදින්න දෙන්න නැතුව ගොඩාක් පරිස්සමෙන් හිත පරිස්සම් කරගෙන ජීවිතය අරගෙන යනවා. ඊළඟට මොකද කරන්නේ? සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා මේ කෙලෙස් හේවත් අංගන වික්ෂුන් වහන්සේ නමක විහිිතේ ක්‍රියාත්මක වෙන ආකාරය. එතනදි තමයි අර මගේ වැඩ ගණිතය දන්නේ නැත්නම් හොඳයි කියලා කැමැත්ත ඇති කරගන්නවා. අනිත්‍ය දැනගත්තම කේන්ති යනවා. පිරිස මැද මට චෝදනා කරන්න නැත්නම් හොඳයි කියලා ලාමක ආසාවල් උපදිනවා. පිරිස මැද චෝදනා කරාට පස්සේ කේන්ති යනවා. ඒ ඒ වැරදි ටික සාරිපුත්‍රයන් වහන්සේ විග්‍රහ කරනවා. ඊට පස්සේ ඊට පස්සේ දේශනා කරනවා අරණ්‍ය වාසී හෝ වේවා ග්‍රාම වාසී හෝ වේවා යම්කිසි වික්ෂුන් වහන්සේ නමකගේ හිතේ මේ ලාමක ආසාවල් ඒ වගේම ව්‍යාපාදාදී චිත්ත සායිතිකෝ උපදිනවනම් එයා හරියට මොනවා වේද? නරක වෙච්ච බලකුණක් තියෙන සම්තලියක් වගේ. හැබැයි යම් භික්ෂුවක් ග්‍රාමවාසීව හරි ඉන්නවා නම් මේ ලාමක ආසාවල් මේ දෝමනස් ආදී නැතුව එයා සුවඳ ආහාරයක් කියන සම්තලියක් වගේ කියලා. ඉතින් මේ කාගේ හිටපු සාරිපුත්‍රයන් වහන්සේත් එක්ක සාකච්ඡාවට සම්බන්ධ වෙලා හිටපු මහා මොග්ගල්ලාණන් වහන්සේ දේශනා කරන සාමීනි සාමීනි මම මේ ළඟදී සාමිකීනම් රියකරු පුත් සාමිකී කියන රිය කරපු රියට නිම් වලල්ලා සකස් කරන අවස්ථාවක් දැක්කා. සාමිකී කියන රිය කරපු රියක රියකට රපේකට අවශ්‍ය නිම් වලල්ලා සකස් කරනවා දැක්කා. ඒ නිම් වලල්ලා සකස් කරනකොට මෙතෙන් දෙනවා තවත් කෙනෙක්. ඒ මෙතෙන් දෙන අනිත් කෙනා මොකද වෙන්නේ? මෙයා හිතනවා නම් මේ නිම් බලන්නේ මෙතනින් කැපෙන්න ඕන කියලා. අර සාමිකී කපන්නේ මෙතන. මෙයා හිතනවා නම් මෙන්න මේ නිම් බලන්නේ මෙන්න මෙතන තව සුට්ටක් සහින්න ඕන කියලා. අර සාමිකී කියන කෙනා කරන්න මෙහෙම. දැන් අපිටත් එහෙම වෙලා තියෙනවා. අපි දැන් සමහර අය යන සමහර වැඩ කරද්දී අපි බලාගෙන ඉන්නේ ආයෙන් වැඩේ කරන දිහා. අපිට හිතෙන දැන් මේක මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා. එතකොට මොකද වෙන්නේ? අරයත් ඒ විදිහට වෙන ගැටි සමහර අවස්ථාවල අත්දැකලා තියෙනවා. අන්න ඒ වගේ එක්කෙනෙක් මේ නිම් වලල්ලා හදද්දී බලාගෙන ඉන්න කෙනා හිතනවා නම් මෙහෙමුණොත් හොඳයි මෙහෙමුණොත් හොඳයි කියලා එහෙමම වෙනවා. අන්න ඒ වගේ සාරිපුත්‍රයන් වහන්සේට මහා මොග්ගල්ලාණන් වහන්සේ දේශනා කරනවා. සඳහන් කරන ස්වාමීන් වහන්සේ ඔය ධර්ම පරියාය අනුශාසනා කරද්දී සඳහන් කරනවා කියලා යම් කිසි ඉන්නා නම් කටකපට ඒ වගේම සද්ධා නැති වැඩුණු මාන්නයේ තියෙන චපල කෙලතුළු ඉන්ද්‍රිය අසංවර සහිත යම් භික්ෂුවක් ඉන්නවා නම් අන්නේ වික්ෂුන් වහන්සේට ඒ අකුසල් දුරු කරගන්නට හේතු වෙන විදියටම ඔබ වහන්සේ නැවත නැවත නැවත නැවත ධර්මයේ දේශනා කළා. ඒ යම් කිසි කෙලෙස් සහගත වික්ෂුවක් ඉන්නවා නම් ඒ වික්ෂුවගේ හිත සහිනවා වගේ. ඔබ වහන්සේ මේ දේශනා කළ ධර්ම පරියාය. ඉතින් අන්නේ විදිහට මොග්ගල්ලාණන් වහන්සේ අවසානයේදී එවැනි කුමාවක සඳහන් කළ සාදු හිතින් සතුටු හිතින් මේ දේශනාව අනුමෝදන් වුණා කියලා අනංගන සූත්‍ර අවසානයේ විග්‍රහ කරලා තියෙනවා. ඉතින් පින්නත් අපි තේරුම් ගන්න ඕනේ මේ මජ්ක්‍ධිම නිකායේ මේ විදිහට කෙලස් ගැන කතා කරන ගොඩක් සූත්‍ර තියෙනවා. විතක්ක සංතාන සූත්‍රය, මේ අපි කතා කරන අනංගන සූත්‍රය, වේදා විතක්ක සූත්‍රය, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මේ කෙලස් වලටම පහර ගහන දේශනා කරපු සූත්‍ර. කෙලස් ප්‍රහාණය කරන්නම දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඉතින් ඊළඟට සල්ලේක සූත්‍රය ගත්තට පස්සේ ඒක කෙලස් දුරු කරන පරයයන් පහක් සහිතව කළ විග්‍රහයක්. ඉතින් මෙන්න මේ සූත්‍ර අපි හොඳට හදාරන්න ඕනේ. මේවා හදාරනකොට අපේ අතුලාන්ත දෝෂ අහු වෙනවා. ඒ දෝෂ හදාගන්න ඕන විදි අහු වෙනවා. ඉතින් ඒ වගේ වැඩ පිළිලක් තුළ අපි අපේ අධ්‍යාත්මික මාර්ගය ඉස්සරහට අරගෙන යන්න ඕනේ. දැනුම අවබෝධය පිණිසමයි. දැනුම භාණ්ඩාගාරයක් වගේ තැන්පත් කරගන්න නෙවෙයි දැනුම සීලය පිණිසමයි සමාධිය පිණිසමයි විදර්ශනා පිණිසමයි නිවන පිණිසමයි මේ උතුම් සූත්‍ර විවරණය අපේ පිළිතුන්ට නිර්වාණ අවබෝධයටම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති හැමදෙනාටම පෙරවල් සරණයි